එක්ක කියලා. ඉතින් මේ රහතන් වහන්සේ පිළිතුරක් දුන්නා. පිළිතුරු දුන්නේ කොහොමද? මෙහෙම කියනවා යතෝකෝ ආවසෝ භික්ඛු චන්නං පස්සායතනානං සමුදයංච අත්තංගමංච යථා භූතං සජානාති එත්තාවතාකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති කියන ඇවැත්ම යම් වෙලාවක යම් මොහොතක චන්නම් පස්සායතනානම් ස්පර්ශ ආයතන හයක් තියෙනවා. ස්පර්ශ ආයතන හය කියලා කිව්වේ ඔය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය. මෙන්න මේ ආයතන හය මෙන්න මේ ආයතන හයෙන් හයේ සමුදයංච එවැතෙන ඇතිවීම අත්ංගමංච එවැතෙන නැතිවීම මේවා පවතින මේ ඇතිවීමයි නැතිවීමයි යථාභූතං පජානාති යම් කිසි කෙනෙක් යථාර්ථයෙන්ම ගැඹුරෙන්ම හරියටම අවබෝධ කරගත්තනම් එපමණකින්ම දර්ශනය පිරිසුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. මොකද මේ භික්ෂුව රහත් වෙලා තියෙන්නේ අසකනාසය දිව ශරීරය මනස කියන ආයතන හය විදර්ශනා වඩලා. ඉතින් උන්වහන්සේ ඒ ආයතන හයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා රහත් ඵලය අවබෝධ කරගෙන තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ආපු මාර්ගය තමයි ඒක. ඉතින් ඒක නිසා කිව්වේ මේ ආයතන හය විදර්ශනා වඩන මේවා සමුදය අත්ංගමේ නැත්නම් ඇතිවීම නැතිවීම මේ අවබෝධ කරගත්තා නම් දර්ශනය පිරිසුදු කරගන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා. හැබැයි අර ප්‍රශ්නේ අහපු වික්ෂුවට පිළිතුර හරියන්නේ නැහැ. ඇයි පිළිතුර හරියන්නේ නැත්තේ? ඒ වික්ෂුව කල්පනා කරනවා ආයතන හය කියලා කියන්නේ අපි අවබෝධ කරන්න ඕන දේවල් වලින් එක පොඩි කොටසක් විතරයි. මොකද ඇස කන නාසය දිව ශරීරය මනස විතරක් නෙවෙයිනේ. තව තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා සතර මහා ධාතු තියෙනවා. පටිච්ච සමුප්පාද තියෙනවා. චතුරාර්ය සත්‍ය තියෙනවා. ඉතින් ඔච්චර දේවල් තියෙද්දී මේ පුංචි දෙයක් ගැන විතරක් පිළිතුරක් දුන්නා. මේ පිළිතුර නම් සම්පූර්ණ වෙන්න විදිහක් නැහැ නැහැ කියලා කිව්වා හිතුවා. එහෙම හිතලා ඒ වික්ෂෝගෙන් ලැබුවා ඔය දර්ශනය පිරිසිදු වෙන හැටි දන්න තව වික්ෂුවක් එහෙම ඉන්නවද? උන්වහන්සේ කිව්වහනම් අහවල් වික්ෂුව ළඟට ගිහිල්ලා අහන්න. එයාත් දන්නවා දර්ශනය පිරිසිදු කරගන්න හැටි. මේ මාර්ගඵල අවබෝධ කරගන්න හැටි දන්නවා. ඉතින් මේ භික්ෂුව පළවෙනි භික්ෂුවගේ පිළිතුරෙන් සතුටටපත් වෙන්නේ නැති හන්දා එයාට ඒක ප්‍රමාණවත් උනේ නැති හන්දා දෙවන ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟටත් ගියා මේ ප්‍රශ්නේ අහන්න. ගෙවිලා ඇහුවා ස්වාමීනි දර්ශනය පිරිසුදු වෙන්නේ කොහොමද? නැත්තම් සෝහන් ආදි මාර්ගඵලයන්ටපත් වෙන්නේ කොහොමද? මොකක්ද ඒකට කරන්න ඕනේ? උන්වහන්සේ පිළිතුරක් දුන්නා. යතෝකෝ ආවුසෝ බික්කු පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්ථංගමංච යථා භූතං පජානාතේ එක්තාවතාකෝ ආවුසෝ භික්ඛුනෝ දසනං සුවිසුද්ධං හෝතේති කෙවවත්නි පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම නැතිවීමයි දකිනවනම් එපමණකින්ම දර්ශනය පිරිසුදු වෙනවා දැන් බලන්න මේ භික්ෂුව ඒ භික්ෂුවත් රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහත් ඵලය අවබෝධ කරගෙන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය විදර්ශනා වඩලා. ඉතින් උන්වහන්සේ ආපු මාර්ගයක උන්වහන්සේ පැමිණිච්ච ක්‍රමය අනුගමනය කරපු ක්‍රමය උන්වහන්සේ කියවා දර්ශනය පිරිසිදු කරගන්න ඒකෙන් මාර්ගඵල ලබන්න නම් කරන්න ඕන පංච උපාදානස්කන්ධය විදර්ශනා වඩන එක. විදර්ශනා වඩලා මේකේ තියෙන සමුදය වය දෙක නැත්නම් ඇතිවීම නැතිවීම දෙක අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරගත්තා නම් එතකොට යාට මේ මාර්ගඵල දර්ශනය මාර්ග දර්ශනය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ භික්ෂුවට ඒ පිළිතුර හරියට නෑ. එයා කල්පනා කළා මේකත් එක කොටසක් විතරයි. අර වික්ෂෝභ පිළිතුර වගේ. එයා කියුවා ආයතන හය විදර්ශනා කළාම හරි. මෙයා කියනවා පංච උපාදානස්කන්ධේ විදර්ශනා වැඩුවාම හරි. මේ කුංචි කොටසක් විතරයි අවබෝධ කරන්න තියෙන දේවල් වලින්. ඒක නිසා මේ පිළිතුර එයාට ප්‍රමාණවත් නෑ. ඒක නිසා තවත් භික්ෂුවක් හොයාගෙන ගියා අනික් භික්ෂූන් වහන්සේලාගෙන් අහලා දර්ශනය පිරිසිදු කරගන්න පුළුවන් කොහොමද කියලා අහන්න සුසු භික්ෂුවක් සොයාගෙන. ඒ භික්ෂුව ළඟට ගිහිල්ලත් ඇහුවා ওই ප්‍රශ්නයම. ස්වාමීනි දර්ශනය පිරිසිදු කරගන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ අවස්ථාවේ භික්ෂුව පිළිතුරු දුන්නා යතෝ කෝවා උසෝ භික්ඛු චතුම්මං මහා භූතානං සමුදයංච අට්ඨංගමංච යතහ භූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ බික්ඛුනෝ දස්සනං සවිසුද්ධං හෝතේති කියලා. ඒ උන්වහන්සේ කියනවා මෙහෙම. අවත්නේ චතුන්නංච මහා භූතානං යථා භූතං යථා භූතං පජානාති. ඒ කියන්නේ සතර මහා භූතයන්ගේ සතර මහා භූතකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත නැත්නම් සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ මෙන්න මේ ධාතු හතර පිළිබඳව විදර්ශනා වඩලා මොකද ධාතු හතර කිව්වහම ඒ කෙටියෙන් විදර්ශනා කරන්නත් පුළුවන් ධාතු හතර. විස්තරවලට බෙද බෙදා පඨවි ධාතු 20යි ආපෝ ධාතු 12යි තේජෝ ධාතු 4යි වායෝ ධාතු 6යි එහෙම කියන කොටස් 42කට බෙදලා විදර්ශනා කරන්නත් පුළුවන්. ඉතින් මේ භික්ෂුව මෙහෙම සංසේපේනොත් විස්තරාර්ථ වශයෙන්ොත් ධාතු මනසිකාරය වඩලා ඒකම කමඨහන කරගෙන එයම පාදක කරගෙන රහතන් වහන්සේ කෙනෙක් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් එබ එම නිසා එම රහතන් වහන්සේ තමන් ආපු මාර්ගය තමයි මේ ප්‍රශ්නේ ආපු භික්ෂුවට කිව්වේ. දර්ශනය පිරිසුදු කරගන්න නම් මාර්ගඵල ලබා ගන්න නම් සතර මහා ධාතු විදර්ශනා වඩන්න ඕනේ. ඒකේ සමුදය අත්ංගමය අවබෝධ කරගන්න ඕනේ. හැබැයි අර භික්ෂුවට ඒ පිළිතුර හරියට නැහැ. ඒ බලන්න අවබෝධ කළ යුතු එක කොටසක් ගැන ධාතු කියන කොටස ගැන විතරයි කියන්නේ. තව කොච්චර තියෙනවද ආයතන තියෙනවද? පංච උපාදානස්කන්ධ තියෙනවා, පටිච්ච සමුප්පාද තියෙනවා, තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා තියෙද්දී මේ එක දෙයක් ගැන විතරයිනේ කිව්වේ කියලා ඒකෙම සෑහීමකටපත් වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්නේ නැතුව තවත් භික්ෂුවක් හොයාගෙන ගියා. ගිහිල්ලා උන්වහන්සේගෙනුත් ඇහුවා ස්වාමීනි කොහොමද දර්ශනය පිරිසුදු කරගන්නේ? උන්වහන්සේ පිළිතුරක් දුන්නා ඇවැත්නේ යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති ඒ කියන්නේ යම් කිසි දෙයක් හටගන්න ස්වභාවයෙන් යුක්ත නම් ඒ හැම දෙයක්ම වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි කියන විදර්ශනා කළා අවබෝධ කරගත්තොත් එහෙනම් හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා කියලා විදර්ශනා කළා අවබෝධ කරගත්තොත් ඒ විදර්ශනාවෙන් අවබෝධ කරගත්ත කෙනාගේ දර්ශනය පිරිසුදු වෙනවා. එයාට මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් වෙනවා කියලා ප්‍රකාශ කළා. මේකත් බොහොම සරල දෙයක් නෙමෙයි කියන්නේ. ඔය අංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ මේ සෝහන් ඵලයටපත් වෙන කෙනාගේ අවබෝධය. ඒ කියන්නේ යම් කිසි දෙයක් හටගන්න ස්වභාවයෙන් යුක්ත නම් ඒ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියලා සෝහන් ඵලයටපත් වෙන කෙනාට තමයි මුලින්ම එහෙ ගැඹුරු අවබෝධයක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අන්නේ අවබෝධය ලැබුවා නම් හරි කියලා උන්වහන්සේ උත්තර දුන්නා. ඒ ක්‍රමයක් මේ භික්ෂුවට කෙසේ නමුත් හරි ගියේ නැහැ. ඊට පස්සේ ඒ භික්ෂුව නොසතුටටපත් වෙලා තවත් භික්ෂුවක් හොයාගෙන ගියා. තවත් භික්ෂුවක් හොයාගෙන ගියාම ඒ භික්ෂුව එම භික්ෂුව නෑ ඒ භික්ෂුව නොසතුටටපත් වුණා. නොසතුටටපත් වෙලා ඉතින් තව භික්ෂුවක් හොයාගෙන ගියේ නැහැ. ඊට පස්සේ ඒ භික්ෂුව ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. මොකද එයාට හිතුණා එක එක්කෙනාගෙන් අහලා වැඩක් නැහැ. ඒ අය දන්නේ පොඩි පොඩි කොටස් විතරයි. ඒකන්ද මේක ගැන පරිපූර්ණ අවබෝධයක් යාලට නැහැ. මම පරිපූර්ණ අවබෝධයක් තියෙන බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ. ඒතර උන්වහන්සේ හරියටම පිළිතුරු දෙයි. හැබැයි මේ භික්ෂුව මේ අර පිළිතුරු Tamanta හරියේ නැතුවට ප්‍රතික්ෂේප කළෙත් නෑ. ඒ භික්ෂුව කල්පනා කළා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නේ තම තමන් අවබෝධ කරගත්ත ආකාරයට වෙන්නේ නැති. ඒ වුණාට ඒ ආකාර මට හරියන්නේ නැහැ. මට ඒක තේරුන්නේ නැහැ. මට තේරෙන ක්‍රමයක් ඇති. මට තේරෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒක නිසා උන්වහන්සේ ළඟට යන්න ඕනේ. මම මේ ධර්ම දේශනා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න කියලා. ඇත්තටම කෙනෙකුට මෙන්න මේ විදිහේ භාවනාවක් කළොත් එයාට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා හරියටම දන්නේ ලෞතුරා බුදු කෙනෙක් විතරයි. ඒකට කියන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා. ඒක බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. ඔය සාරිපුත්ත තෙරුන් වහන්සේ ළඟත් එක ශිෂ්‍යෙක් හිටියා. ඔය ශිෂ්‍යයා මාස ගණනාවක් තිස්සේම ඒ දෙකස් කුණපය කෙස්ලොම් නියදස් සම්මස් නහර ඇට ඇට මිදුළු අකුගඩු මේවා පිළිකුල් වශයෙන් භාවනා කළා. එහෙන් භාවනා කළාට නිමිති මාත්‍රයක්වත් ඉපදෙන්නේ නිමිති මාත්‍රයක් කියන්නේ ඕනෙන් භාවනාවක් කරනකොට මුලින්ම සිදු වෙන්නේ හිත වැඩෙනවා නම් හිත දියුණු වෙනවා නම් Taman අර මෙනෙහි කරන දේ Tamanගේ හිතට පේන්න පටන් ගන්නවා කෙස් නම් කෙස් මෙනෙහි කරනකොට කෙස් ටික හොඳට හිතට පේනවා සජීවී තියෙන විදිහට ඒ කියන්නේ පළවෙනි දවසක නෙවෙයි ටික කාලයක් මේක විදර්ශනා කළාම ඉතින් එහෙම හිතන දේවල් දැන් වකුගඩුවේ අපි දැකලා තියෙන රූප රාමු වලින් එහෙමනේ සමහර විට එක්ක වීඩියෝ කරපු දේවල් වල ඉන්නේ. Tamange වකුගඩුව දැකලා නැහෙනේ. ඒව පවා පේන්න පටන් ගන්නවා මේ පිළිකුල් භාවනාවේ සමාධියක් ඇති වුණොත් එහෙම. ශරීර අභ්‍යන්තරයේ තියෙන හැම අංගයක්ම Tamanට පෙනෙන්නට පටන් ගන්නවා. ඒක මාර්ගඵල ලැබලා නෙමෙයි. ඒක නෙක සමාධියක්. සමාධිය කියලා කියන්නේ ඒක. ඒ භාවනා අරමුණ හොඳට ප්‍රකට වෙනවා සමාධිය ඊට පස්සේ ඒක තුළ හොඳට හිත පවතින්න පටන් ගන්නවා. ඉතින් මේ භික්ෂුවට මාස ගාණක් භාවනා කළා ඔය පිළිකුල් කොටස් එකක්වත්ම Tamange හිතට නුවණට පේන්න පටන් ගත්තේ ඉතින් ඒ කියන්නේ සාරිපුත්ත තෙරුන් වහන්සේට තිබුණ මේ භික්ෂුවට භාවනා කියා දෙන්න අමාරුයි. මෙයාට මාස ගාණක් භාවනා කළත් මේ භාවනාවට අරමුණු කරන කොටස් පේන්නේ නැහැ තාම. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා බාර දුන්නා. බුදුරජාණන් වහන්සේ මෙයාට හරි අමාරුයි තේරුම් ගන්න. උන්වහන්සේ ඒ භික්ෂුව දිහා බලලා උන්වහන්සේ මේ භික්ෂුවට මෙලොම් මලක් මවලා දුන්නා ඉරුදි බලෙන්. මේක දිහා බලන් ඉන්න කියලා. මෙලොම් මලක් මවලා දුන්නා. මේ මෙලොම් මල මවලා දුන්නා මේක දිහා බලන් ඉඳලා උන්වහන්සේ හිත ඒක තුන හොඳට සමාධිගත වුණා. ඒක තුළ සමාධිගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ විදර්ශනාව ගැන කියා දුන්නා ඒ වික්ෂුව රහතන් වහන්සේ කෙනෙක් වුණා එක්වරයක් ඇතුළත එකවරයකින් අර සාරිපුත්ත තෙරුන් වහන්සේ මාස ගණනක් උත්සාහ කළවත් සමාධියක්වත් ඇති කරවන්න බැරි වුණා ඉතින් අන්න එහෙම එක එක්කෙනාට සුදුසු වෙන වෙනම කමතහන් තියෙනවා සමහර විට. ඒවා හරියටම නම් දන්නේ ලෞතර බුදු කෙනෙක්. ඉතින් ඒක නිසා මමත් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනම් හරි කියන අදහස මේ භික්ෂුවට ඇති වුණා. ගියා ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට. ඊයෙන් ඇහුවා ප්‍රශ්නය. ප්‍රශ්නේ ඇහුවේ කොහොමද ස්වාමීනි? මට ප්‍රශ්නයක් තියෙනවා. දර්ශනය පිරිසුදු වෙන්නේ කොහොමද කියලා. මම අහවල් භික්ෂුව ළඟට ගිහිල්ලා ඇහුවා. එයා කිව්වා ආයතන හය විදර්ශනා වඩන්න ඕනේ. මට ඒක හරියන්නේ නැහැ. තව භික්ෂුවක් ළඟට ගියා. ඒ භික්ෂුව මට කිව්වා පංච උපාදානස්කන්ධේ විදර්ශනා වඩන්න ඕනේ. මට ඒ පිළිතුර හරියෙත් නැහැ. මම තව භික්ෂුවක් ළඟට ගියා. ඒ භික්ෂුව කිව්වා සතර මහා ධාතු විදර්ශනා වැඩි යුතුයි. ඒක හරියෙත් නැහැ. තව භික්ෂුවක් ළඟට ගියා. උන්වහන්සේ පිළිතුරු දුන්නා හැම ධර්මයක්ම යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති හතගන්න ධර්මයක් තියෙනවා නම් ඒක නැති වෙන ධර්ම ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කළා නම් දර්ශනය පිරිසුදු වෙනවා. ඉතින් එහෙම කියලා කිව්වා. ඒ පිළිතුරු එකක්වත් මට හරි ගියේ නෑ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි භික්ෂ භික්ෂුව එක මිනිස්සෙක් ඉන්නවා එයා කෑම ගස කවදාවත්ම දැකලා නැහැ. දැන් එයාට අවශ්‍යයි මේ කෑල ගහක්. මොකද එයාගේ ලෙඩෙක් ඉන්නවා මේ ලෙඩාට බෙහෙතක් හදන්න ඕනේ. ඒ බෙහෙත හදන්න නම් වෙද <clears throat> මහත්තයා කියනවා මේ කෑල ගහක් කරගෙන පුච්චලා හිටන් ඒකේ අඟුරු අරගෙන ඒ අහවල් අරිෂ්ඨ වර්ගයට දාලා ඒක බොන්න කියලා මෙයාට වෛද්‍යවරයෙක් නියම කරලා. නමුත් මෙයා කෑල ගහ දන්නේ නැහැ. කෑල ගහ කවදාවත් එයා දැකලා නැහැ. <coughs> ඉතින් අපි උනත් අපිට එහෙම දන්නේ නැති දෙහෙතක් ගැන කිව්වොත් අපි වෙද මහත්යගෙන් අහනවා එයාගෙන් අහලත් අපිට එයා කියන දේ තේරුනේ නැත්නම් ඒ බෙහෙත් හේත් ගැන දන්න අයගෙන් අපි විස්තර අහනවා. ඉතින් මෙයා එක්කෙනෙක් ළඟට ගියා මේ කෑල ගහ පිළිබඳ විස්තර අහගන්න. එයාගේ යහුවත් පින්වත් පුරුෂය කෑල ගහ මොන වගේද? ඊට පස්සේ ඒ කෙනා පිළිතුරු දුන්නා කෑල ගහ හරියට පිච්චිච්ච කණුවක් වගේ කියලා. කෑල ගහ හරියට පිච්චිච්ච කණුවක් වගේ ගහේ හැටි. ඒකේ කඳ පිච්චිච්ච කණුවක් වගේ කළු කළුම කළපාටයි. ඉතින් එහෙම කියලා කිව්වා. පිච්චිච්ච කණුවක් වගේ. මොකද හේතුව එයා කෑලගස් දැකලා තියෙනවා. එයා දැකලා හැමදාම දැකලා නෑ මේ කෑලගහ මුලින්දන් අවුරුදු ගාණක් දැකලා නැහැ. දැන් දවසක් කෑල ගහ දැකලා තියෙනවා. දකිනකොට ඒ ගහේ ස්වභාවය තිබුණේ හරියට පිච්චිච්ච කණුවක් වගේ. සමහර ගස් එහෙම තියෙනවනේ. පිච්චිච්ච කණුවක් වගේම කළු පාටට කඳ තියෙන ගස් තියෙනවා. කෑල ගහ එක කාලයකට කඳේ වගේ. ඒකයි යාතේ මේ ගහ පිච්චිච්ච කණුවක් වගේයි කියලා. ඉතින් ඒ මනුස්සයා සතුටටපත් උනේ නෑ. එහෙම ගහක් තියෙන්න පුළුවන් ද පිච්චිච්ච කණුවක් වගේ. එහෙම කියලා කොහේ හොයන්නද? මං තව කෙනෙක්ගෙන් අහන්න ඕනි කියලා ගහගෙන. එයා තව කෙනෙක්ගෙන් ඇහුවා පින්වත් පුරුෂය කෑල ගහක බඳුද මොන වගේද කියලා <coughs> එයා පිළිතුරක් දුන්න කෑල ගහ හරියට මස් කුට්ටියක් වගේ කියලා කිව්වා. මොකද මේ කෑල ගහේ එක කාලයකට රතුම රතු පාටම මල් පිපින ගහම වැහිනවා. ඉතින් ඒක නිසා යා දැකලා තියෙන මල් පිපින වැහිච්ච ගහම වැහිච්ච ලස්සන කෑල ගහක් දැකලා තියෙනවා. ඉතින් යා කියව කෑල ගහ මම දැකලා තියෙනවා. ඒක දිහා බල බැලුවාම හරියට රතු පාට මස් කුට්ටියක් වගේ පේන්නේ මස් සැදැල්ලක් වගේ පේන්නේ. එහෙම තමයි කෑල ගහ මම දැකලා තියෙන්නේ. මෙයාට ඒක හරියන්නේ නැහැ. අතුපාද මස්ස බැල්ලක් වගේ ඒක හරියන්නේ නැහැ යාට. ඊට එයා හිතුව එහෙනම් <clears throat> මෙයාටත් මේ ගැන අවබෝධයක් නැහැ හරියට. මම තව කෙනෙක්ගෙන් අහන්න ඕනේ. තව කෙනෙක් ළඟටත් ගිහිල්ලා ඒ පින්වත් පුරුෂය තොහල කෑල ගහ මොන ගහ වගේද කියලා. මොකක් වගේද? ඊට පස්සේ එයා කියනවා කෑල ගහ හරියට මහරී කියලා ගහක් තියෙන්නේ. ඔය මහරි ගහ වගේමයි කියන තව ගහකට සමාන කළා. මහරි ගහ බුද්ධිමයි කෑල ගහ. ඉතින් මොකද යා දකිනකොට කෑල ගහ තිබිලා තියෙන හරියට මහරි ගහක වෙනුමට. ඉතින් ඒක නිසා එහෙම ප්‍රකාශ කළා. ඊට පස්සේ තව කෙනෙක් ළඟට මෙයා ගියා කෑල ගහ මොන වගේද කියලා ඇහුවා. එයා කිව්වා කෑල ගහ නුග ගහක් වගේ ඝන හේවණක් තියෙනවා මේ ගහයට හරිම සිසිල් හොඳට හේවණයි ලොකෝ නුග ගහක් ළඟට ගියා වගේ දැනේ ඒවට කැල ගහ ළඟට ගියාම ඉතින් එහෙම ප්‍රකාශ කළා <clears throat> ඉතින් ප්‍රකාශ කළාට පස්සේ <clears throat> දැන් ඒ කෙනාට ඉතින් එහෙම කියවහම <clears throat> ඒ සත් එයාට ඒකත් හරියට තේරුනේ නැහැ. මොකද තේරුනේ නැති වෙන්න හේතුව එයාට ඒක ඔස්සේ තේරුන්නේ මේ මොකද්ද කියලා කැල ගහ කියන මොන වගේ එකක්ද කියලා තේරුනේ නෑ ඒ කෙනාට. <clears throat> ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ තමයි. එක එක්කෙනා ඒ ගහ දැකපු දවසේ දැකපු වෙලාවේ ඒ ගහ තිබුණ එක එක විදිහට ඒක යාලා එක එක විදිහට කෑල ගහ විස්තර කළේ හඳුන්වලා දුන්නේ. ඒ වගේ තමයි එක එක වික්ෂුව විදර්ශනා වැඩුවෙත් එක එක විදිහට. එයාලා විදර්ශනා වැඩලා රහතන් වහන්සේලා වුණා. ඒ Taman අනුගමනය කරපු මාර්ගය තමයි ඒ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කළා තියෙන්නේ කියලා කියලා දුන්නා. මේව කියා දීලා හිටන් උන්වහන්සේ දා කරපු මේ ධර්ම දේශනාව අහලා මේ භික්ෂුව ඇත්තටම මේ භික්ෂුව ඒක ඔස්සේ හොඳට ධර්ම අවබෝධයක් ලබන්නට යෙදුනා මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියපු මේ කතාව අහුවහම මේ භික්ෂුව තේරුම් ගත්තා තමන්ටත් මේකෙන් එක ක්‍රමයකට විදර්ශනා වැඩුවා නම් හරි. එතකොට මටත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා. බලන්න ගංගාවක් ගත්තත් ඔය ගඟකට ඔය ගඟට බහින්න තියෙන්නේ එක තොටු පොලක් විතරක් නෙවෙයි. තොටු පොළවල් රාශියක් තියෙනවා. අන්න ඒ වගේ මේ නිවන නැමැති ගංගාවට බැස ගන්නටත් භාවනාකම රාශියක් තියෙනවා. එකම භාවනා ක්‍රමයක් නෙවෙයි. සමත භාවනා ගත්තොත් එහෙම සමත භාවනාම කර්මස්ථාන 40ක් තියෙනවා. කියන්නේ සම 40 කර්මස්ථාන කියලානේ. සමත භාවනා විතරක්. කර්මස්ථාන 40ක් තියෙනවා. අපි කවුරුත්ම දන්නවා එකෙන් 10ක් ඔය දස කසින කියලා කසින භාවනා 10ක් තියෙනවා. ඊළඟ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති මේ වගේ අනුස්සති කියන නමින් හඳුන්වන කර්මස්ථාන 10ක් තියෙන දස අනුස්සති කියලා. ඊළඟ මලමිනියක් කුණු වෙන අවස්ථා 10ක් 10ක් අනුව භාවනා කරන ක්‍රමයක් තියෙනවා දස අසුබ කියලා. බලන්න එතන මෙතකොට කර්මස්ථාන 30ක් තියෙනවානේ. දස කසින දස අනුස්සති දස අසුබ කියලා. එතනම කර්මස්ථාන 30ක් තියෙනවා. ඊළඟට තව තියෙනවා ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා සතර බ්‍රහ්ම විහරණ කියලා භාවනා කමතහන් ටිකක් තියෙනවා. ධාතු මනසකාරය කියලා භාවනා කමතහනක් තියෙනවා. ඔය වගේ භාවනා කර්මස්ථාන රාශියක් තියෙනවා. එකක් නෙවෙයි බොහෝ තියෙනවා. විදර්ශනා ක්‍රම ගත්තහම විදර්ශනා ක්‍රම රාශියක් තියෙනවා ධර්ම මාර්ගයට දැස ගන්නට පුළුවන්කම ලැබෙන. ඉතින් ඒක නිසා එක එක්කෙනා අනුගමනය කරන්නේ එක එක මාර්ගයන්. ඒ ඒ භික්ෂුව එක ඒ ඒ Taman අනුගමනය කරපු මාර්ගයේ දර්ශනා වැඩි මාර්ගය තමයි තමන්ගේ ශිෂ්‍ය පරපුරට ශිෂ්‍ය පිරිසට කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ඒ දීලා තියෙන පිළිතුරු ගත්තාම ඒ එකක්වත් ඇත්තටම වැරදි පිළිතුරු නෙවෙයි. කෙසේ නමුත් ඔය පිළිතුරු සියල්ල දිහා බැලුවහම ප්‍රධාන වශයෙන් හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ ප්‍රධාන කාරණාව තමයි මුලින්ම කිව්ව ආයතන හය විදර්ශනා කරන්න. මේකෙනුත් බලාපොරොත්තු වෙන්නේ අපි විදර්ශනා වැඩිමකින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා කිව්වොත් බලන්න දැන් අපේ කවුරුත්ම හිතන් ඉන්නවා සත්වයෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. අපිට හිතනොත් එහෙම අපි අපි තේරුම් ගත්තොත් ධර්මයේ තුලින් හොඳට ඉගෙනගෙන මම කියලා කෙනෙක් නැහැ හැම දෙයක්ම අනාත්මයි හැම දෙයක්ම අනිත්‍යයි හැම දෙයක්ම දුකයි Taman කියලා කෙනෙක් නැහැ Tamanගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නැහැ කියලා අපි කෙනෙක් තේරුම් ගත්ත කවදා හරි දවසක හැම දෙයක්ම අනිත්‍යයි හැම දෙයක්ම නැති වෙනවා හැම දෙයක්ම අනාත්මයි. මම කියලා කෙනෙක් නැහැ. සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියලා අපි අවබෝධ කරගන්නවා. බලන්න මොහොතක් කල්පනා කරලා අපිට එහෙම තේරුම් ගැනීමක් ඇති වුණොත් එහෙම අපි වෙන කෙනෙකුට කියන්නේ කොහොමද මේක පිළිබඳව අපි වෙන කෙනෙකුට කියන්නේ මම හොඳට තේරුම් ගත්තා මම කියලා කෙනෙක් නෑ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි මට ඉස්සෙල්ලව තේරුනේ නෑ දැන් තමයි මට මේක තේරෙන්නේ. බලන්න අපි කොච්චර මේ මිත්‍යා දෘෂ්ටි තුළ ඉන්නවද කියලා. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි මම කියලා කෙනෙක් නැහැ කියන එකත් කවුද දැන් තේරුම් අරගෙන තියෙන්නේ? ඒක තේරුම් ගන්න මම කෙනෙක් ඉන්නවා. ඒක තේරුම් අරගෙන තියෙන්නේ මම. බලන්න තමන්ගේ හිතේ තියෙන මමයි මේක තේරුම් ගත්තේ. ගැඹුරු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන තේරුම් ගත්තත් එයාට එතන මේ ගැඹුරු අර්ථය මම තේරුම් ගත්තා. මට මේක අද තමයි තේරුනේ. මට මේක ඊට ඉස්සෙල්ලා කවදාවත් තේරුණා නෑ. ඒ කියන්නේ ඒක තේරිලා තියෙන්නේ බලනකොට මම නෑ කියන එක තේරුම් ගන්න තියෙන්නේ මමමයි. මම කොච්චර දරණුවට මේ අදහස මේ මම කියන අදහස Taman තුල තියෙනවද කියලා. කොච්චර දරණුවට තියෙනවද කියලා. ඉතින් ඒක නිසා මේ මම කියන අදහස ඇති වෙලා තියෙන්නේ ඇයි? ඒ අදහස ඇති වෙන්න හේතුව තමයි ඇත්තට මේ කය ගත්තොත් එහෙම මේක අචේතනිකයි. අචේතනිකයි කියන්නේ මේකට හිතක් නෑ මේ කයට. මේ කයෙන් හිත අයින් කළොත් එහෙම අපි හිත අයින් වුණොත් එහෙම මොකද වෙන්නේ? කය බිම වැටෙනවා. මල කඳක් කියලා කියන්නේ හිත අයින් වෙච්ච කයට කියන නම. හිත නැති වුනහම කියන්නේ මල කඳක්. මල කඳයි දර කඳයි සමානයි. බරකඳේ ස්වභාවයත් ඒ තියෙන තැනම දිරනවා. මලකඳත් එහෙමයි තියෙන තැනම දිරනවා. එහෙට මෙහෙට කරනවා නම් කවුරු හරි ඒක මේක කරන්න ඕනේ. එක්ක ස්වභාවිකව ගම් වතුරකින් හරි හුළඟකින් හරි එහෙට මෙහෙට වෙන්න ඕනේ. නැත්තම් Taman මෙහෙට මෙහෙට යන්න බෑ හිතක් නැති කයකට. හිත නැති වෙච්ච හැටියෙම ඒක මල කඳක් වෙන මල කඳක් කියලා හඳුන්වන්නේ. බලන්න එහෙනම් හිත හිත නිසා තමයි අපි මේ ඇවිදින්නේ අක්කා දිගහරින්නේ ආහාර පාන ගන්න සැප දුක් විඳින්නේ හිතන්නේ කල්පනා කරන්නේ මේ ඔක්කොම කරන්නේ හිත තියෙන නිසායි ඒ වුණාට අපිට මේක මේ හිතකුයි කයකුයි මේකේ තියෙන දෙකක් කියලා තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැති හන්ද තමයි අපිට මේ දෙකම එක්කෙනෙක් හැටියට වැටහෙන්නේ. මම කියන්නේ එක්කෙනෙක්නේ. නමුත් මේ හිතයි කයයි දෙකක් මෙතන තියෙන්නේ කියලා තේරුණා නම් ඒකෙන් අපිට තේරෙන මම කියලා එක්කෙනෙක් ගන්න බෑ. මෙතන කොටස් දෙකක එකතුවක් තියෙන්නේ කියලා. නමුත් එහෙම එකක් එකතුවක් මෙතන තියෙන්නේ කියලා අපිට ඒක වැටහෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ. අන්න ඒක මේක මේ දෙක දෙකක් කියලා තේරුම් ගන්න එක තමයි විදර්ශනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළවෙනි කාරණාව. ආයතන විදර්ශනා වැඩුවත් එයා මුලින්ම අවබෝධ කරගන්න ඕනි අසකනාසේ දිව ශරීරය කියන මේවා රූප. ඒවා චේතනිකයි. මේ තියෙන මනස ඒක තමයි මේ සිතට සම්බන්ධ හිත. ඒක නාම. එහෙනම් මෙතන තියෙන්නේ මේ නාම රූප දෙක කියලා ඒ අවබෝධ කරගන්න ඕනේ ඒක තුළ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ විදර්ශනා වැඩුවක්. එයා ඒකෙනුත් අවබෝධ කරගන්න ඕනේ රූප උපාදානස්කන්ධය කියන්නේ මේ කයට නාම කියලා අර වේදනා සංඥා සංකාර විඥාන කියලා හඳුන්වන්නේ හිත සම්බන්ධ කොටස. <clears throat> මෙතන තියෙන නාම රූප දෙකක්. ඊළඟට ධාතු විදර්ශනා වැඩුවෝ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ මේවා රූප කොටස ඊට පස්සේ මේ රූප කොටස මේවා මේවා තියෙන්නේ විඥාණය මේවා අසුරු කරගෙනයි පවතින්නේ මේ අසුරු කරගෙන පවතින විඥාණය තමයි නාම මෙන්න මෙහෙම කියලා නාම රූප දෙකක් විදිහට තේරුම් ගන්නට ඕනේ එහෙම තේරුම් ගත්තනම් අපිට මේ සත්වයේ පුද්ගලයේ කාත්මයක් මම කියන මේ දෘෂ්ටි නිමාවටපත් වෙලා යනවා. ඉතින් ඒ බඳු ගැඹුරු ධර්මාවබෝධයක් <clears throat> මේ සසුනේම ලබාගෙන මේ ශාසනය තුලම දුක නිමා කරීමට මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවමු. <clears throat> අද මේ උදාාර සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නට යෙදුනා ජේ.ඩබ්ලිව් චමිලා ලසන්ති පෙරේරා මහත්මිය සමරගේ නිමල් රංජිත් එම මැතිතුමන් සමරගේ තිමිර ආකාශ පුතණුවන් සමරගේ පෘථිවි රෝසර පුතණුවන් කියන සත්පුරුෂ පින්වතුන්